සද්ධා සම්පන්න කෙනෙකුනි. සියංගේ වෙන්නේ මේ දුකකින් ප්‍රේක්ෂිත මේ කින්වත් අයගේ සිත තුළ පවස්නා වූ ඒ සෝතව ධර්ම දුරට හෝ අඩු කර දීම උදෙසා එන අභිලාෂයෙන් යුතු අපේ ධර්ම දේශනාව සිදුපත් කරන ලබන්නේ. එම ධර්ම දේශනාවේ අඩංගු වන කරුණු හොඳින් අසා සිතින් ධාරණය කරගෙන නැවත නැවත ඒ ගැන සිහිපත් කිරීම තුළින් සමාගයේ සිත තුළ ජනිත වී ඇති එම ශෝක සංඛාතයන් කුණී කර ගැනීමට හෝ නැති කර ගැනීමට හැකියකම ලැබෙන නිසා මෙම ධර්මය හොඳින් අහන්න සිත්ලා දරා ගන්න නැවත නැවත මෙනෙහි කොට ඒ අනුව පිටපදින්නේ කියලා පළමුවම අප සිතා සිටින්නේ මේ ලෝකයේ බොහෝ සත්‍යෝ සමාජ දුකක් ඇති වෙන යම් කිසි කරුණකට තම මූණ පානට සිදු වූවට පසුව සිත මඳහත් සබාවෙන හොඳින් සිටීමට හැකියකම තිබේ ජීවිතයේ නොදක්කම නිසාම බොහෝ දුකකට අධිසේම මානසික පීඩාවකට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ බව ප්‍රකාශ කොට වදාරලා තිබෙනවා. ඉද වික්ඛේ අත්තතවා පුතජනව දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ සෝතති කිලමතේ පරිදේවතේ උරස්කාරින් කන්දසේ සම්මෝහන් ආපජ්ජති සස්ස පටිඝානසය අනුශේෂී කියලා. මේක චතුක්ඛය සූත්‍රය තුන ඒ සූත්‍රයේ දැක්වෙන පාඩයක්. ඒකේදී අදහස් මේකයි මෙම ලෝකයේ අත්සතුව පුදුජනව බහුසුත නෝ පුත්සජන අය. දුක්ඛාය වේදනාය පුත්තෝ සමානෝ දුකක් ඇති කර දෙන යම් කිසි කරුණක් එළඹියාට පසු සෝචති කිලමතේ ශෝක කරනවා විහිසත පස් වෙනවා. පරිදේවති පරිදේවනා කරනවා. උරත්තාන කන්දති පපී අත්දැක ගන්නවා. සම්මෝහනා පජ්ජති මුලාවට පස් වෙනවා. අත් පටිඝානසය අනශේෂී ඔහුට පටිඝ අංශය දරන්නට පටන් ගන්නවා. එතවත්යෙන් මේ ආකාරයෙන් අපි අතීත සංස්කාරයේදී අත්දකින ලද දුක් ඒ තුළින් හලනද කඳුළු මෙසකේ කියා කියන්නට බෑ අසීමිතයි අපරිමිතයි. බුදුජානන් වහන්සේ යනමතව සංගත දේශනාවලදී ප්‍රකාශ කොට වදාළා තිබෙනවා. එකම දරුවකු මැරී යාම නිසා එක්මාවක විසින් හඳන ලද කඳුළු එකතු කළා නම් මහණෙන්නම මහා සාගරයේ ජලයට වඩා ඒ කඳුළු වැඩි කියලා. එලෙසින්ම තම ස්වාමි පුරුෂයා මේ යාම නිසා භාවනාවක් විසින් හඳුන්වන ලද කඳුක ප්‍රමාණය එකතු කළා නම් නිත්‍ය සාගර ජලයේ ඉක්මවා යනවා. සමාගයේ සොයුරසෝරයන් දෙමාපියන් ආදී හිත මිත්‍රාදීන් හැමියාම නිසා හඳුන්වන වගුණ ලද කඳුක ප්‍රමාණයත් මෙලෙසින්ම මහා සාගරයේ ජලයට වඩා අධිකයි. මේ ආයත කල්පනා කරන්නට පුළුවන්, හිතන්නට පුළුවන්. මහා සාගරයේ ජලය කොපමණ තිබෙනවද ඒ ජලයට වඩා අධික වන ආකාරයෙන් කඳුළු සනන්නට අප කොපමණනම් වාර ගානක් හඩන්නට ඇද්ද ශෝක කරන්නට ඇද්ද පසුගිය අතීත භවවලදී කියලා. මේ සායසාල දුකක් අපි අනුභව කළා. අදත් මේ දුකම අප අනුභව කරනවා. මේ යථා මේ කරුණ හරියට නොදැක්කම නිසා. මෙලෙසින් මේ ලෝක සත්‍යය සමාජ මොහොන දීමද සිදු වූ එවැනි අනිත්‍ය ජීවිතයේ අනිත්‍ය පැති හමුවාට පසු ශෝක කරන්නේ දුක් වන්නේ නැවත නැවත ඒ ගැන සිහිපත් කරමින් සිහිපත් කරමින් දුකින් දුකම අනුභව කරන්නේ කුමක් නිසාද? ඇත්තෙන්ම ඒ දුක් වෙන තුලින් ඔහුට සිදුවන අයහපත ඕන නොදක්නා නිසා. අනෙක් අතට ඒ දුක් වීම සම්පූර්ණයෙන්ම නිෂ්ඵල ක්‍රියාවක් බව අවබෝධ නොකරගත් නිසා. ඒකත් අමතරව සමාගයේ මෝඩ බව නැත්නම් සමාගයේ නොදක්කම සමාම නොදන්නා නිසා. එනාදී කරුණ නිසායි මේ ලෝකයේ සත්‍යෝ මේ ආකාරයෙන් එවැනි ජීවිතයේ අනිත්‍ය පැතිවලට මුහුණ දෙන විට බලවත්යේ කම්පණයට පත්වන්නේ බලවත්යේ සත්‍යකරණයි. අද වශයෙන්ම ජීවිතය කියන්නේ එකම ආකාරයෙන් පවතින ධර්මයක් නෙවෙයි. අපිට ලාභත් වෙන ආයතන ලාභත් වෙන අස්ස ලෝකයේ අස්ස ලෝක ධර්මයේ පැති කැරෙනවා දුකත් වෙනවා අස්සපත් වෙනවා නින්දා සසන්නත් ලැබෙනවා ඒ වගේම සංස්කාරසන්නත් ලැබෙනවා ප්‍රිය ප්‍රියමහා එක්කෙන්නට ලැබෙනවා ඒ වගේම ප්‍රියංගෙන් දෙන්නීමට සිදු වෙනවා මේක ලෝකයේ ස්වභාවය ඒ ජීවිතයේ අලාභ අපකීර්ති නින්දා ප්‍රසංසා ඒ වගේම මේ විප්‍රයෝග වෙන අනිත්‍ය පැති වලට මොහොන පාන විට අපට සිත නැදහත් පවත්වා ගන්නට හැකියාවක් තිබෙනා උස උසස් භාවයක්. සාමාන්‍යයෙන් උගත්කමක් නැති ප්‍රඥාවක් නැති අත්සතව පුදුජනව බහස්සතනව පුත්ජනයන් විසින් එවැනි අවස්ථාවකට මුහුණ පෑවාට පසු අතිශයින් අස්තෝක කරන මානසික නිසේ සෝක කිරීම ඇත්තෙන්ම නිස්සල ක්‍රියාවක්. අතීතයේ සිදු දේවල් සිදුවන එක මෙලදන එකමයි. ඒ දේ ගැන අප කොතෙක් දුක් වේ දුක් වේ සඳහනා ගැලපි ගැලපේ කාලය ගත කළත් ඒ හැඳීමේ ගැලපීමේ දුක් වීම කිසිසේත් මේකට පිළිමක් වන්නේ නැහැ. අපට සිදු වලාප ගැන අප දුක් වෙනවා නම් අපට අත්හන්නට ලැබුණු නිന്ദා අපහාස අපකීර්ති ගැන සිත සිත අප දුක් වෙනවා නම් අපි හරිම මෝඩයන්. හේතුව ඒකට දැන් කරන්න දෙයක් නැහැ. සිදුවන දේ සිදුවන එකමයි. ඒ සත්‍යය අප අවබෝධ කරගන්න ඕන. අප නම් මේ පරිලෝකීය ඥාතියෙන් නැත්නම් සම්මාදී ළඟම දිස්සාදීන් මේ කියන පස්ව ශෝක කරනවා නම් ඒ ශෝක කිරීමකට ඇති පළක් නැහැ. කිසිම පළක් නැහැ. ඒ අප කොතෙක් ශෝක කළත් කොතෙක් හඬ හඬ අවුරුදු ගණන් ජීවත් වුවත් ඒ මේගේ කිසිම සත්‍යයක් ආපසු නැවත අපට අදා පැමිණෙන්නේ නැහැ. මේ මේ සෝප කිරීමේ ඇති මේ නිෂ්ඵල ක්‍රියාව නිෂ්ඵල භාවය ගැන අවබෝධයක් පළමුවෙන් ඇති කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඊට අමතරව මේ සෝප කිරීමෙන් සමාජ සිදුවන අයහපත එයින් සිදුවන අනිෂ්ට විපාකයේ අවබෝධ කර ගන්නටත් ඕන. මෙසේ සෝප කරන විට ඇත්ත වශයෙන්ම මානසික දුකක් සමාජයට අත්දකින්නට සිදු වෙනවා. මේ මානසික දුක ඇති කරගන්නේ සමා සමා විසින්මයි. එමේසා සමාධිය නොදැක්කම නිසා මානසික දුකක් ඇති කරන ඉන් දුක් වීම ඇත්තෙන්ම නොලකමයි. ඊට අමතරව මේ මානසික දුකට බඳුන් වීම නිසාම ශාරීරික දුකත් ලැබෙනවා. ඒ මානසික දුක ශාරීරික දුක් නිසාම ශරීරයට නොයෙකුත් නිරෝග හැදෙන්නට පුළුවන් නැත්නම් තමගේ ශරීර සෞඛ්‍යය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නට නොහැකිවන්නට පුළුවන්. මේ ඒ මෙලොව වශයෙන් සිදුවන අනිත්‍ය විපාක වලට අමතරව මේස වශයෙන්ම ඒසේ දුක් වීම තුළින් ශෝක වීම තුළින් සමා අකුසල සැස් කර ගන්නවා. මේ ලෝකයේ බොහෝ සත්‍යයන් දන්නේ නැහැ. ශෝක කරන විට විලාප කියන එක හඬන විට ඒ ගැන දෙවිතවි ධානය ගත කරන විට සමාගයේ සිත තුළින් අකුසල විතක් දරාගෙන යන බව. ශෝක විදා ශෝක කිරීම ආදී කරන අවස්ථාවලදී ඇතිවන්නේ සමාගයේ සිත තුළ පටිත සම්ප්‍රේතෝ සිත් පරම්පරාව. ඒකයි පාඨයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වම් කළේ සස්ත්‍ර පටිඝානසය අනුශේතී කියලා. එසේ ශෝක කරන පුද්ගලයාගේ සිත තුළින් පටිඝ කියන අනුශේ ධර්මයේ ගලන්නට පටන් ගන්නයි කියන්නේ. අනුශේ ධර්මයේ කියන්නේ සමාගයේ සිත තුළ සම්පatti ඕනෑම අවස්ථාවකදී මතුවෙන හැකි ක්ලේශ ධර්ම. මේ පටිඝානසේ මෙලෙසින් ගලාගෙන ගලාගෙන යන විට ඒ ගලා යන යාම සිදුවන්නේ නිකම්ම නෙවෙයි. අපවත් ඒ ජල ප්‍රවාහයට ඒ ගලා යාමට එකතු කර ගන්නවා. ඒ ජල ප්‍රවාහය ගලාගෙන ගොස් නැසවන්නේ මහා සාගරයක සංසාර සාගරයක නැත්නම් මහා දුක්ඛ සාගරයක. මෙසේ ශෝක කිරීම නිසා මෙසේ වැළපීම නිසා මෙසේ සංසාපයට පත් වීම නිසා ඇතිවෙන ඒ රාගානුසය පටිඝානසයෙන් තුළින් තමා සංස්කාරයට ඇදගෙන යන බව ඒ තුනේ සංසාර දුක්ඛය අනුභව කරන්නට සිදුවන බව. මේ දක්වා සංසාර ලෝකයේ අතිශයින් දීර්ඝ කාලයක් තිස්සේ එවන් දුක් අනුභව කරන බව අප අවබෝධ කරගන්නට ඕන. ඇත්තෙන්ම මේ දුක අප අප විසින් ඇති කරගත් ධර්මයක් විනා බාහිර සිදුවීමක් වෙනුත් ඇති වූ ධර්මයක් නෙවෙයි. ඒ බාහිර ධර්මයක් තුළින් මේ දුක નિરાයාසයෙන්ම ඇති වෙනවා නම් ඕනෑම කෙනෙකුට ඒ දුක ඇතිවන්නට පුළුවන්. ඇතිවන්නට ඕන. ඒ ඒ දුක සෑම දිනකටම ඒ ආකාරයෙන් ඇති වන්නේ නැහැ. එසේ වන්නේ ඒ දුක ඒ සංසාපේ ඇති කරගන්නේ සමා සමා විසින් නිසායි. මේ කොහොමදින්ම තේරුම් ගන්නට ඕන. තමාගේ සිත තුළ යම්තාක් වෙන සිය විප්‍රයෝග දුකක් ඇති වෙනවා නම් ඒ දුකේ ප්‍රබලතාවය සඳහා පවතින්නේ සමාගයේ සිත තුළ පවස්නා වූ ඇලීම මත නැත්නම් සංහාව මත. තමා ඒ මේගිය පුද්ගලයා නැත්නම් මේගිය තනත්තන්ට ඒ බලවත්ේ බැඳී සිටියානම් සංහාවෙන් ඇලී සිටියානම් ඒ ඇලීම ඒ බැඳීම වැඩි වෙන වැඩි වෙන තරමටම සමාවේ සිත තුළ දුකක් ඇති වෙනවා. ඇත්තෙන්ම මේ ලෙසින් අපි කුතෙක් ඇලී සිටියත් බැඳී සිටියත් මේ සියල්ලම අපට අතහරින්න දාලා යන්නට සිදුවන දවසක් ඒකාන්තයෙන් උද්ගත වෙනවා. මේ ගැන බොහෝ දෙනා හිතන්නේ නැහැ. ඒ වගේම සිතවත් නැහැ. මෙසේ නොසිතන නිසාම සිතාන නොසිටින නිසාම නිමනයගේ විනෝයමක් ඇති වුණාට පස්සෙ මේ යථාර්ථයට මුහුණ දෙන්නට නැතුව බොහෝ අය සෝක කරනවා වැළපෙනවා හඬා වැළපෙනවා මෙන්න මේ සත්‍යයේ නියම සත්‍යයේ තේරුම් ගන්නට ඕන අපි කොතෙක් ආදරයෙන් බැඳී සිටියත් අපි කොතෙක් සංහාවෙන් නැලී සිටියත් අපි කොටෙක් මේ ආයත ඇලමු කළ මේ සියලු දෙනාම කවදා හෝ දවසක නියත වශයෙන් අපට අතහැර දාලා යන්නට සිදු වෙනවා. ඒ දිනේ නියත වශයෙන් එනවා. එද ඒකට වෙන වෙන කිසිම විකල්පයක් නැහැ. ඒකට අප මුහුණ දෙන්නට ඕන. මේ ගැන <clears throat> නිතර නිතර අප සිහිපත් කළ යුතුයි. එසේ සිහිපත් කරන විට ඕනෑම අවස්ථාවකදී ඕනෑම කෙනෙක් හෝ ඕනෑම දෙයක් හෝ සිතින් අතහරින්නට පුළුවන්කම ලැබෙනවා. මේ අල්ලා ගැනීම නිසා මේ සංහාව නිසා මේ බැඳීම නිසා සමාජ විශාල දුකක් අනුභව කරන්නට සිදුවන බවත් අප තේරුම් ගන්නට ඕනේ. ඒකත් අමතරව මේ දුක් ඇතිවන්නේ නැත්නම් මෙවැනි අනිත්‍ය ජීවිතයේ අනිත්‍ය පැතිවට මුහුණ පාන විට මුහුණ දෙන්නට සිදුවන විට දුක් ඇති කර ගනු ලබන්නේ ඇත්තෙන්ම ඒ කියන යථා තත්ත්වය අවබෝධ කර ගන්නට තරම් සමත්න ප්‍රඥාවක් නැති නිසා නැත්නම් අවිද්‍යාව හේවත් මෝඩකම සමාගයේ සිත තුළ පවස්නාන නිසා අපගේ අතීතයේ සංස්කාරයක් තිබෙන අප අතීතේ භවවල සංජී සිටිය අපේ උදාහරණයකට හිතන මේ ආත්මෙත් අපේ මනුෂ්‍යයන් වශයෙන් මේකදී සිටියයි කියලා. එදා අපට දෙමව්පියෝ සිටියා සහෝදර සහෝදරයෝ සිටියා දූපතන් සමහරට අඹදාන සිටින්නටත් ඇති. මේ අය අතහැර දාලා අප අද මේ ලෝකයේ මෙලෙසින් පැමිණීමේ භවයේ ඉපදීම සිදු වෙනවා. එදා සිටි දෙමාපියන් සහෝදර සහෝදරයන් සමහර විට දුපතන් ආදීන් අදත් අප ගැන සිහිපත් කර කර සිහිපත් කර කර සමහර විට දුක් වෙනවා වන්නට ඇති සමහර විට අප වෙනුවෙන් දෙම්පෙත් සමනනවා සිදු කරන්නට පුළුවන් ඒ කෙසේ වෙතත් අප ඒ ඇයි සිටි බවවත් දන්නේ නැහැ අප ඒ අපගේ සිත තුළ ඒ ගැන හැඟීමක්වත් නැහැ අපගේ සිත තුළ දැන් තිබෙන්නේ මේ දැනට මේ වර්තමානයේ සිටින දෙමාපියන් ගැන සහෝදර සහෝදරයන් ගැන දූපතුන් අඹදරුවන් ආදීන් ගැන හැඟීමක් පමණයි. සිතා සිටි අතීත භවවල දේ සිටි කිසියක් ගැන අපට කිසිම හැඟීමක් නැහැ. මෙන්න මේ වගේම තමයි අපගෙන් දෙන්නෝ මේ ඥාතිනෙක්තාදීන් අපගේ ස්වයරසයන් යන්නත් සම්දෝපතුන් සාන්තුර්යයන් ආදීන. අද අප මෙලෙසින් හඳ හඳා වැළපුණාට ඒ අය අප හඬන බව වැළපෙන බව දන්නේ නැහැ. ඒ අය රහත් නොවේ සිටිය සෑම කෙනෙක්ම නැවත උපදේශා වෙනත් ලෝකයක ඉපදුණා. ඒ ඉපදුනාට පස්සෙ ඒ ඉපදුණු භවයේ සිටින දෙමාපියන්ටයි ඕන් ඇලොම් කරන්නේ. ඒ විදිහට ඉපදුණු භවයේ සිටින සොවිදු සොවියන්ද නැත්නම් ඇසුරු කරන අයටයි ඕන් ඇලොම් කරන්නේ ඕන් ප්‍රිය කරන්නේ. ඔවුන්හා සන්තෝෂයෙන් යුතුව ඒ අය කාලය ගත කරන අප ඔවුන් ගැන සිත සිතා සිත සිතා බොහෝ විට දුක් වෙනවා. ඇත්තෙන්ම මේක මහා මෝඩ ක්‍රියාවක්. අපි මේ ජීවිත ගමන නැත්නම් මේ සංසාර ගමන කියන්නේ හරියට අම්බලමකින් අම්බලමකට ගමන් කිරීමක් වෙන එකක් ස්වභාවයක්. අපාදමේ අම්බලමේ සිටිනා මේ රාත්‍රිය ගත කරන ඊට පස්ව ලබන රාත්‍රිය ගත කිරීම සඳහා තවත් අම්බලමකට යනවා. ඊයම් බලෙන් තවත් සම්බලකට මාර්ග යනවා. මෙන්න මෙවැනි තත්ත්වයක් තමයි සංස්කාර ගමනේ නියමය සහ ස්වરૂපේ. අපගේ ආත්මයේ හිටියා. ඒ ආත්මයේ තිබුණු ඥාති මිත්‍ර අම්බලන් සියල්ල නෙදාපාත හැරදාලා මේ ලෝකෙට නැත්තම් මේ භවයට අප කරනවා. එදා සිටපු ඥාති මිත්‍රාදී අම්බලන් අද කිසිවක් පතලන්නේ නැහැ. එදා සිට දෙමව්පියොත් නැහැ, සහෝදර සහෝදරයෝ නැහැ. ගේ දොර ඉඳන් මාදී කිසි උපත් අපට අද නැහැ. අද මේ අලුත් සම්බලමක මේ නවාතැන්පලේ රැඳී සිටින තාවකාලික වශයෙන් මෙසේ රැඳී සිටින මේ හම්බලමත් ඒකාන්තයෙන්ම නියත වශයෙන් මාත්‍රාලා යන්නට පිළියා ඥාති මිත්‍ර හම්බල සියල්ලම පසක තබා අප ජනන අලුත් ඥාති මිත්‍ර හම්බලමකට මේ කොසිදවන ක්‍රියාවලිය මේකට අප මුහුණ පාන්නට ඕන මේ යථාර්ථය අප තේරුම් ගන්නට ඕන අප නම් මේ පරිදි ව්‍යාපදේ ස්වයවිසරණයන් හෝ ඥාති මෙත්තාදීන් හෝ කවරෙකුගේ හෝ සත්‍යයක් මෙන්න මේකමයි අප අතහැර ගියා අන් ලෝකයකට ඒ ලෝකයේ සිටින අය සමගයි ඒ අය දැන් ඇලුම් කරන්නේ ඒ කරන්නේ මේ සත්‍යය අවබෝධ කරගන්නවා නම් ඇත්තෙන්ම තමා දුක් වීම කොයිතරම්නම් මෝඩකමක්ද කියලා මේ ආයත තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. මේගේ ඥාති මිත්‍යාගෙන් ගැන සිත සිතා දුක්ඛන පුද්ගලයන් විසින් මේ මරණයට පත්වන ආකාර හතරක් තිබෙනවා. ඒ ගැන අවබෝධයක් ඇති කර ගැනීම අධ්‍යාත්මයන් ප්‍රයෝජනවත් වෙනවා. මරණය සිදුවන්නේ එක්කෝ කර්මයේ සේවී යාම තුළින් නැත්නම් ආයතේ ගෙවී යාම තුළින් නැත්නම් කර්මයේ සහ ආයතේ කියන දෙකම ගෙවී යාම තුළින් එහෙමත් නැත්නම් අකාලේ මෙයන්ට සිදු වෙනවා. මේ ලෝකේ යම් කෙනෙක් උපදින විටම යම්කිසි ප්‍රතිසංධජනක කර්ම ශක්තියකලගේ ඉදීම සිදුවන. ඒ ප්‍රතිසංධජනක කර්ම ශක්තිය විපාකයේ පවත්නා කාල සීමාවක් තිබෙනවා. ඒ කාල සීමාව ඉක්ම ගියාට පසු කිසිම සත්‍යයකට ඒ භවයේ හැඳී සිටින්නට හැකියාව ලැබෙන්නේ ඒ භවයේ සිටි යනවා. මරණය සිදු වෙනවා. ඒ වගේම මේ ලෝකයේ ඉපදෙන විට ආයතයක් ඒ කන්න සත්‍යය තුළින්ම ලබා දෙනවා. ඒ ආයත ගෙවි ගියාට පස්සෙවත් මරණයට මොහොන පාන දෙදෙනා. නැත්නම් මේ ආශසාපන්නේ කියන දෙකම ගෙවි යාමත් සිදුවන්නත් පුළුවන්. ඒකත් මරණය සිදුවෙනවා. නැත්නම් අකාලේ උපදාහක කන්‍යාවක් ඉදිරිපත් වීම තුළින් මරණය සිදුවන්නත් පුළුවන්. ඒ කියන්නේ අකාලේ මේ යන විට කලින් මේ පුද්ගලයා විසින් කරන ලද කර්මයක් උපඝාතක කර්මයක් ඉදිරියට අවුතු නැසා දමනවා. යම් කිසි සත්‍යයකගේ මරණය කර්මයේ සේවීමේ සිදුවෙනවා නම් අපට ඒක කිසිසේත්ම වළක්වන්නට බෑ. ඒ වගේම තමයි ආල්සකින් යාම නිසා යම් කිසත්තුගේ මරණය සිදුවීමට තිබෙනවා නම් ඒකත් අපට වළක්වන්නට බෑ. ඒ වගේම අකාලයේ යම් කිසි කෙනෙක් පුද්ගලයෙක් මිය යනවා නම් ඒකටත් හේතුවක් තියෙනවා. ඔහු විසින්ම අතීත භවවලදී කර්ම කරලා තියෙනවා. උපපීඩක උපඝාතක කර්ම. මේ උපඝාතක කර්ම මෙලඹ සිටීම නිසා ඒ මරණය සිදුවෙනවා. ඒක වළක්වන්නට හැකියාවක් නැහැ. මේ ලෝකයේ සත්‍යෝ ඕනෝන්ටම පොදු ඕනෝන්ටම ආවේනිකෝ කර්ම වලට අනුකූලවයි උපදින්නේ ඒ කර්ම වලට අනුකූලවයි සැප දුක් නින්නේ ඒ කර්ම වලට අනුකූලවයි ජීවත් වන්නේ ඒ කර්ම වලට අනුරූපවයි නිරන් ඕන්ගේම කර්ම විපාක ශක්තියෙන් අනුකූලවමයි නැවත නැවත උපදින්නේ එම නිසා කර්මය ගැන නිතර නිතර සිහිපත් කරන බුද්ධලයා තුළ මෙවැනි ප්‍රිය විප්‍රයෝග දුක් ඉතාම ප්‍රබල වශයෙන් ඇතිවන්නට කිසිවෙත්ම ඉඩක් නැහැ අප කන්නේ ගැන නිතර නිතර සිහිපත් කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ මේ බව ප්‍රකාශ කරලා තිබෙනවා. කම්මස්සකෝ මේ කම්ම දායා දුක්ඛම් යෝනි කම්ම බන්ධ කම්ම පරිසරණෝ. යම් කම්මං කරිස්සාමේ කල්යාණං අපාපකම් අතස් දායා දුබ්බහිස්සාමේ තේ අබින්නම් පච්චේකිතබ්බං. ඉත්‍යාවා පුච්චේනා ගහටේනා පබ්බිතේනවා කිය. ඒ කියන්නේ ඉත්‍යාව කිසිම හෝ පුච්චේ කිසිම හෝ නිහියෙක් විසින් හෝ පැවිදෙක් විසින් හෝ අබින්නම් පස්සේ කිතබ්බන් ඉතනද සීපත් කළ යුතු කුමක්ද? කම්මස්සකෝ මෙහි කම්මදායාදෝ කර්මයේම සුඛීය කොට සිටිනා කර්මයේ දායාද කොට සිටිනා කර්මයේ පිළිවෙල කොටගෙන සිටිනා කර්මයේම නෑදෑයන් කොටගෙන සිටිනා එකිනෙකාට ආවේනිකෝ ඔවුන්ගේම කන මවගේ කන්න නැත්නම් දෙමාපියන්ගේ කන්න දරුවන්ට යන්නේ නැහැ දරුවන්ගේ කන්න දෙමාපියන්ට යන්නේ නැහැ ධර්මයේ ලෝකයේද සමාජ ලැබෙන දරුවන් දිනුවේ ඔවුන්ගේම කන් වලට අනුරූප ඒ කර්ම විපාක සත්‍යයෙන් අනුව ඔවුන් සැප හෝ දුක් විඳිනවා ඒ සැප දුක් විඳින්නේ ඔවුන් විසින්ම අතීත භවවල දී කරන ලද කර්ම විපාක සත්‍යයෙන් අනුව ඒ වගේම ඔවුන්ට අකාලයේ මේ අන්ත සිදුවෙනා නම් නැත්නම් ලෙඩ රෝග විපත් ආදී කරදරවලට බඳුන් වන්නට සිදුවෙනා නම් ඔවුන්ගේ ප්‍රඥාවෙන් ධර්මයන්ට අල්ප වශයෙන් ක්‍රියාත්මක කරන ඊට හේතුව ඔවුන්ගේම කර්ම විපාක ශක්තිය. ඒකට ඒ කර්ම විපාක ශක්තිය නැති කිරීමට අපට කරන්න දෙයක් නැහැ. මේ සත්‍යයේ තේරුම් ගන්නට ඕනේ. කර්ම විපාක කණනස්සක් ආසියන පිටිපස්සම. කර්ම විපාකයක් වෙන සිදුවන දේවල් කිසියෙකුට බලපන්නට බැහැ කියන එකයි ඒ අදහස. එනම් බුදුරජාණන් වහන්සේ හැමෝට සුබ කියලා මානකේ ගියා. ඊළ අනාබුදුජානන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සත්‍යය තුළ විවිධාකාර බෙදීම් තිබෙනවා. සමහර අය දුර්වර්ණයි, සමහර අය රෝමයි, සමහර අය පොසත්, සමහර අය දුප්පත්. සමහර අය දීර්ඝායත භක්තියෙන් සමහර අය අල්පායුෂක වෙනවා. සමහර අය මහේශාක්‍ය තවත් සමහර අය අල්පේශාක්‍ය මේ ආදී විවිධ බෙදීම් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේකේ හේතු කුමක්ද කියලා විමසීමක් කළා. ඒදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශකට වදාන්නා කම්මස්සකාමාන සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණ කම්මං සත්‍යේ වෙබජදී හේන පණිතතාදී කිය. ඒ කියන්නේ මානවකේ ඒ සුභ කියන මානවකයාගේ නම සුභ කියන කරුණයට දෙසින් උන්වහන්සේ ආමන්ත්‍රණය කරේ මානවකයේ මේ ලෝකේ සත්‍යය කන්නේ සෝකී කොට සිටිනවා කන්නේ දායාද කොට සිටිනවා කන්නේ නෑ දැය කොට සිල්වර කොට පවතින සම්මා සත්‍යයේ විදජති සීනක්පණිතතා කර්මයේ ධනෝමයනේ සත්‍යංගේ විවිධ බෙදීම් සිදුවන්නේ විවිධ බෙදීම් ඇති වෙන්නේ කියලා. යම් කෙනෙක් අසාලී වයස් වයස්ගත වීමට ප්‍රථමයෙන් සම්ම කාලයේදීම මියනන ඒ ඒකද කියන්නේ අල්පායස්කක මියනයි කියලා. ඒක හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වන කරනවා ඉදමානව ඒකත්ව ඉතිවා පුරුෂෝවා පාණාතිපාතී හෝති අධ්‍යාපන්නෝ සබ්බපාණ භූතේසෝ සෝතේන කම්මේමේවං සමන්තේනේවං සමාදින්නේන කායස බේදා පරම්මරණා අපායන් දුක්ඛිත නිපාතන්න වයන් උපපජ්ජති නෝචේ කායස බේදා පරම්මරණා අපායන් දුක්ඛිත නිපාතන්න වයන් උපපජ්ජති සතිය මනසන්තං ආගච්ඡති යක්ඛ යක්ඛ පච්ඡාජායති අප්පායිකෝ වතේ අපාද සම්මතනිකායේච අමානම් පටපදා යදිදං පානාතිපාතී හෝති අධ්‍යාපන්න සම්බපාන බෝධේශ කියලා. ඒ කෙටි අදහස මේකයි. මේ ලෝකයේ එකක් වේවා පුරුෂ සම්හාර ස්ත්‍රියෝ සම්හාර පුරුෂයෝ පානාතිපාතී හෝති අධ්‍යාපන්න සම්බපාන බෝධේශ සියලු සත්‍යයන් කෙරෙහි කරුණාව මෛත්‍රිය නැහැ පානාතිපාතී හෝති සතුන් ඝාතනය කරනවා. සෝ අන්න එවැනි පතුන් පතුන් ඝාතනය කරන කම්මේ නිසා සෝ තේන කම්මේ නේවන් සමස්තේ නේවන් සමාදෙන්නේ නැහැ. එලෙසින් පිළිපදිනේට සින්සම් රැස් කරන ලද කම්ම විපාක සත්‍ය නිසා එවැනි පුද්ගලයෝ පාරත් වේදා මරණය මරණයට පත් වූාට පසු අපායන් දුකට මිනිපාතන් ලැබේ අනුත්පාද්‍යති නිරේගාමී වෙනවා දුකතිගාමී වෙනවා. මේ ප්‍රතිසන්දේ විපාකයක් වශයෙන් ඒ නිරේගාමී වූාට පසු ඒ කුසලයේ ඒ ඒ කරන දාපසලේ විපාක සත්‍යය ප්‍රවෘත්ති විපාකවත් ප්‍රති ප්‍රවෘත්ති විපාකක් වශයෙන් තමයි මුක්තිය දෙන්නට තියෙනවා. මෙසේ ප්‍රවෘත්ති විපාක වශයෙන් ඒ අපාය උපදිනාට පසුව ඒ කර්මය බල දෙන කල්ලි යක්ෂේ යක්ෂේ පච්චාජායති යම් යම් තැනක උපදිනා උපදිනා සත්‍ය මනසත්තං ආගච්ඡති මනසාත්ම භාවයක් ලබා ලබයිනම් අපායිකෝ හෝති අල්පායස්ස භාවයකටපත් වෙනවා. ඒ කියන්නේ ආයත කෙරේ වෙනවා. අප්පාත සංවතෙන් කායේ සමානව ප්‍රතිපදා මානව කියන ගැදිදම් පානාති පාතාව හෝ පානාති පාති හෝ තිනේ සතම් මැරීම සත්‍යං කරේ කරුණාව දයාව මෛත්‍රිය නැතිකම අල්පා උත්සභාවයේ දින දින ප්‍රතිපදාවක් මානවකේ කියලා බුදුරජාණන් වහන්සේ දා ප්‍රකාශ කළා. අපගේ ඥාති මිත්‍රාදීන් ඉතා සිටියා විශේෂම කාලේ මේ යනන ඒකට හේතුව නොකයි මේ ලෝකයේ මනසන් වශයෙන් ඉපදීමට කුසල විපාක ශක්තියක් ඕන් කරලා තිබෙනවා. අතීත භවවලදී අනන්ත ප්‍රමාණ සත්‍ය ඝාතන සිදු කරලා තියෙනවා. ඒ සත්‍ය ඝාතන වල විපාකයක් වශයෙන් අපාය ගැන දුකwidetilde ඉතිරිලා තියෙනවා. ඒ දුකwidetilde ඉතිරීමට අමතර ප්‍රෝත්සේපාක වශයෙන් ඒ කර්ම විපාක ශක්තිය තිබෙන තාක්ම ඔවුන්ට අපායේ මේ යන්නට සිදු වෙනවා. ඒක කිසිවෙකුටවත් වළක්වන්නට බෑ. මේ පින්වත් අය ඒ ගැන සිත සිතා හැඬුවත්, ඒ ගැන සිත සිතා දුක් වේ දුක් වේ සුසම් හැලුවත්. ඒ ඒ ඒ සත්‍යගෙන කම්මේට අනුරූපව ඔවුන්ගේ කම්ම වල ඵල භුක්ති විඳින්නේ ඔවුන්ට මේ පරිලෝය යන්නට සිදෙන එක සිදෙනවා. මේක බලක් වන්නට හැකියාවක් කාටවත් නැහැ. සමාගයේම කර්ම විපාක සත්‍ය දානවා මේ සත්‍යයේ ඒ ඒ පුද්ගලයන්ට සිදුවන සමානමින් අකාලේ මේ ඥාත මිත්‍රාදීන් සිටින ඕම් මෙසේ මේගේ අනු කෙනෙකුගේ වරදක් නිසා නෙවෙයි ඕම් අතීත භවවලදී කරන ලද අකුසල විපාක කරගෙන තිබෙන නිසා ඒ අකුසල විපාක වල ප්‍රතිවිපාකයක් වශයෙන් එම නිසා මේ தත්ත්වය ගැන සිහිපත් කරන්නට ඕනේ. සමාජයේද කිසිසේත්ම කිසිම පිළියමක් යොදන්නට නොහැකි බව තේරුම් ගන්නට ඕනේ. සාසතුන් මරලා සතුන්ට හිංසා කළා සීත භවවලදී නොඑක ආකාර සත්‍ය ඝාතනයන් සිදු කරලා තියෙන සත්‍යයන්ද බෞද්ධ විපාක වශයෙන් මේ කන්නේ පළදෙන කල්දී ඉස්සා කෙටි ආයතයෙන් මේ වශයෙන් මේ යන්නට සිදු වෙනවා. මේ සත්‍යය හරියට අපිට තේරුම් ගන්නට පුළුවන් නම් ඕන්ගේ කර්ම විපාක සත්‍යය ඕන්ම අත්දකින්නට ඕන අපිට ඒකට කරන්නට පියමක් නැහැ කියන අවබෝධය ඇති කර ගන්නට පුළුවන් නම් මේ පියවි ප්‍රයෝග දුක්ඛය අපිට තරමද්දරට අඩු කර ගන්නට පුළුවන්කම තිබෙනවා මේ ගැන හොඳින් අවබෝධයක් ඇති වුණොත් සම්පූර්ණයෙන්ම ප්‍රිය විප්‍රයෝග දුක ඇති කරගන්නේ නැතුව ඉන්නට පුළුවන්කම තිබෙනවා. එම නිසා මේ පින්වත් අය මේ කර්මය ගැන නැතර නිතර සිහිපත් කරන්නට ඕන සිහිපත් වීම තුළින් සමාගයේ සංසාරය තුළ දැනට මේ පහළ වී ඇති ඒ ශෝක සංසාරයන් දුරු කර ගැනීමට උත්සාහ ගන්නට ඕන. ශෝක කරන්නට දුක් වෙන්නට වැළපෙන්නට සුසම්හෙලන්නට ඕනෑම මෝඩ කෙනෙකුට පුළුවන්. නමුත් ඕනෑම අවස්ථාවකදී කවර අනිත්‍ය දායි සත්‍යයකට මුහුණ පාන්නට සිදුවත් ඒ සෑම අවස්ථාවකදීම සිත මැදහත් උපේක්ෂිතව සබා ගන්නට හැකියාව තියෙන්නේ ප්‍රඥාව තියෙන නුවණ තියෙන කෙනෙකුට පමණයි. එනිසා මේ පින්වත් ප්‍රඥාවෙන් යුතුව මේ යථා තත්ත්වයේ නියම තත්ත්වයේ නියම පරිදි තේරුම් ගන්නට උත්සාහ අරගෙන තමා මැදහත් සිත පවත්වා ගන්න යාමට උත්සාහ ගන්නට ඕනේ. කෙසේ දෙයක කරන්නේ සමාත ඒ නියගේ ඥාති මිත්‍යාගෙන් සිහිපත් වීම තුළින් ශෝකයක් ඇති වෙනවා නම් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී උත්සං සංසං වේ සම්පණිතයන් යදිදන් උපේක්ඛා කියලා සිහිපත් කරනට. ඒකේ අදහස මේකයි. උපේක්ෂිත වීම නැත්නම් මදහත් වීම සාන්තයි ප්‍රණීතයි. මදහත් වීම සාන්තයි ප්‍රණීතයි කියලා සිහිපත් කරනවා. ඊට අමතරව ඒ ශෝක කිරීම නිසා සමාත අනිත්‍ය විපාක වලට මූණ පාන්නට සිදුවන බව සමාට අපසල් දැක්සන බව අනිත් අතින් ඒ ශෝක කිරීම කිසිම ඒ ශෝක කිරීම තුළින් කිසිම ඵල ප්‍රයෝජනයක් නොමැති බව ඒක සම්පූර්ණයෙන්ම නිෂ්ඵල ක්‍රියාව බව තේරුම් ගන්නට ඕන. එම නිසා ඒ වෙනි අවස්ථාවක් ඇති වෙන විටම සමාගයේ සිත තුළ ශෝකයක් ජනිත වෙන විට මේ ගැන සිහිපත් කරන්නට ඕන. මේ ශෝක කිරීමේ කාන්ත වශයෙන් අපසලයක් මා අපසලපත් කරගන්නට ඕනේ නැහැ. මා විසින් දුකක් ඇති කරගෙන මොකටද මා දුක් වෙන්නේ? ඒ දුක් විඳීමෙන් ඇති ඵල ප්‍රයෝජනය කුමක්ද? කොතෙක් දුක් වූවත් මේක මේකට පිළියමක්ද? මේ ආන්දේ වශයෙන් නුවණින් සිතලා ඒ සංසංසන්නේ සම්පණේතං ඒක සාන්තයි ඒක පණිසයි කුමක්ද? යදිදන් උපේක්ෂාව උපේක්ෂිත වීම නැදහස් වීම කියලා සිත නැදහස් කරගන්නට උත්සාහ කරන්න ඕනේ. මේ ඒ සංසංසන්නේ සම්පණේතං යදිදන් උපේක්ෂාව කියන එක ජීවිතේ ඕනෑම අවස්ථාවකදී යොදාගත හැකි ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. සමාජ යම් කිසි දේශයක් ඇති වෙනවා නම් නැත්නම් සමාජයට යම් කිසි කලකිරීමක් ඇති වෙනවා නම් සමාජයේ සිට තුළට ගැටීමක් අමනාපයක් ඇති වෙනවා නම් එහිදී ඒ සංස්කාරයන් සම්පන්නයෙන් යද්දන් උපේක්ඛාවකේ සිට වෙන සාන්තයි ප්‍රණීතයි කියලා සිහිපත් කිරීම තුළින් ඒක මඟහරවාගත හැකි බව එම නිසා මේ පින්වත් අයත් මේ ධර්මය ශ්‍රවණය කළා මේ අනුව පිළිපැදලා තමාගේ සිත මනහත් පවත්වාගෙන යන්නට ප්‍රඥා ගෝචරව කටයුතු කිරීමට ඉතා ගන්නට ඕනේ අධිසං කරගන්නට ඕන. මේ සමාන මේ නියපල්ගිය හෝ වෙනත් කෙනෙකුගේ මරණයක් දැක්කාට පසු බොහෝ දෙනෙක් ඒ ගැන හිතේ තා දුක් වෙනවා, කනගාටු වෙනවා. ඒ කනගාටු වීම තුළින් අකුසල් සිදුවන්නේ. මේ අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම සිදු කළ යුත්තේ කනගාටු වීම නෙවෙයි සංවේගය ඇති කර ගැනීම. සංවේගය කියන්නේ නුවණින් යුතුව ඇත්ත ඇති හැටියෙන් දැකන ආකාරයෙන් යථාර්ථයේ තේරුම් ගැනීම. කනගාටු වීම තුළින් සංతాපයටපත් වීම තුළින් අපසරයක් සිදුවනවා. සංවේගයටපත් වීම තුළින් කුසලයක් සිදුවනවා. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍ර වෙන සූත්‍රවලින් දක්වා තිබෙනවා. යම් කෙනෙක් මේ ගියාට පස්සේ මලමිණිය ආදී දැක්කාට පස්සේ කෙසේ සමාවේශයට සකසා ගත යුතුද කියලා. සෝ ඉමනේ යෝපායන් උපසංහරති අයම් පිකෝකායෝ එවං ධම්මෝ එවං භාවේ ඒකං අනතීතෝති කියලා මේ බව දක්වා තිබෙනවා. යම් කිසිනේ මේ ගියාට පසු අපි කල යුත්තේ දුක් වේසෝක වේ සිටීම නෙවෙයි ඒ පිළිබඳ මෙලෙසින් සංවේගයක් ඇති කර ගැනීමයි. අයම් පිකෝකායෝ මගේ මේ ශරීරය. ඊවන් ධම්මෝ මේ සත්‍යයට තමයි පත් වෙනවා. ඒවන් භාවයේ සම්මනසීතෝටි මේ සත්‍යම ඉක්මවාගොස් නැහැ. සම්පහාය තමනින් යන්ති මේ ලෝකයේ සියල්ලම අතහැර මේ පුද්ගලයා ගියාසේ නැහැ. මට මේ ලෝකයේ සියලුම දේවල් අතහැරලා යන්නට සිදෙනවා. ඒක අද සිදුවනත් හෙට සිදුවනත් නැත්නම් තව අවුරුදු 20කින් 30කින් සිදුවනත් ඒකාන්තයෙන්ම සිදුවෙනවා ඒ සත්‍යයට මූලපානට ඕන. එමෙනිසා අද සිදුවනත් නැත්නම් තව අවුරුදු ගණනාවකට පස්සේ සිදුවනත් මේ ප්‍රියවල් ප්‍රයෝගයේ කාන්තෙන් නැසදේ නානේ ප්‍රියංගෙන් වේමාන රසිදේ නායි කියන අවබෝධයේ ඇතුව සිත සනසා ගන්නට සිත උපේක්ෂිත මඳහත් පවත්වාගෙන යාමට උත්සුක වන්නට ඕන. හොඳයි මේ පින්වත් අය මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් මේ ධර්ම කරුණ අවබෝධ කර ගැනීම තුළින් ඒ ධර්ම කරුණ නැවත නැවත සිහිපත් කිරීම තුළින් හරියට නුවණින් ඒක දැක්කා නම් නුවණින් ඇලසින් සම්මස්තණය කරා නම් ඒ සම්මස්තනේ නුවණින් දෙනසීම කිරීම තුළින් මේ ඇයට හැකකම ලැබෙනවා ඇති මේ ඇයගේ සිතට ප්‍රාර්ථනා වූ ශෝකයේ තුනී කර ගැනීමට පිළිසින්න යථාර්ථයේ යථාකරේ තේරුම් කරගෙන යථාර්ථයට මූණ මූණ දීමට උපේක්ෂිතව මනහස්කාර සිතින් යුතුව එම නිසා මේ තුන්වත් අය එලෙසින් කටයුතු කරනවා ඇතයි කියලා අප බලාපොරොත්තු වෙන මේ කුටියන් මෙන්න කුටියන් ශාස්ත්‍රණව අප මෙතනින් නිම කරන්නම් මේ පින්වත් ඇයට නිවන් සම ලැබේවායි කියලා ආශිර්වාද කරමි. ඔබ සැමට නිවන් සම අත්පත් වේවා.